කාන්තාවක් සල්ලි වලට ඇඳුම් ගලවනවා වගේ වැඩක් කිව්වා. ආයෙ පෙන්වන්න එපා හාස්කම්. බලන්නේ උපමාව. උනාසි එදා ඒක නැවත්තපු නිසා අද නිර්මල ධර්මය ආරක්ෂා වුණා. උන්වහන්සේ එදා කිව්වනම් හරි අසයි මහණෙනි. තව ටිකක් පෙන්වන්න කියලා. මේ වෙනකොට ඉතුරු වෙන්නේ හාස්කම් ගොඩක් හදන විදිය. මැජික් ටිකක් ඉතුරු ඒ බුද්ධ ධර්මයේ නාමයෙන්. බලන්න ශාස්ත්‍රුන් වහන්සේ කොයිතරම් දුර බලනවද? උන්වහන්සේට කොච්චර දුර පේනවද? උන්වහන්සේට දුර පේනවා. අනාගතේ පේනවා. ඉතින් උන්වහන්සේ ඉපා කියපු දේවල් දේවදත්ත කළා. ඊහාස්කම් පෙන්නලා අජාසත්ව රවට්ට ගත්තා. දේවදත්ත දවසක් කියනවා අජාසත්තට අන්න ගහලා මේ අපි දෙන්නට වැඩ දෙකක් තියෙනවා කිව්වා. ඔබ රජකම ගන්න මම බුදුකම ගන්නවා. ඉතින් රජකම දෙන එක නැහැ නේ කිව්වා. නෑ නෑ. මරන්න පියාව. ඔන්න උපදේශේ. දැන් මෙයා තරුණයා පිහියක් කිනේ ගහගෙන දැන් සාමාන්‍යයෙන් රජකුමාරයා කියලා නෑ රජුරුවන්ගේ සීමාව ඇතුළට යන එකට ඔක්කොම චෙක් කරනවා. සේවකයෝ රාජපුරුෂයෝ චෙක් කරලා බැලුවා පීයා වුණා. දෙපෙන් පීහත් අරගෙන මේ කුමාරයාව අරගෙන රජුරුව ගාවට ගියා. රජුරුව ඇහුවා ඇයි පුතා මේ මට රජකම ඕනේ. පීයක් මොකද්ද? මොකටද පීය? නෑ උත්තර දෙන්නේ. ආහය ඇහුවා මේ ඇයි මොක පීය මොකටද කියලා. නෑ මට රජකම ඕනි. එතකොට රජුරෝ කියනවා රජකම ඕනි නම් මගෙන් ඉල්ලන්නේ නෑ. මම දෙන්නම්. රජතුමා රජ පදවියෙන් ඉල්ලා අසුණා. පුතාට රජකම දුන්නා. හරි පුදුමයි. දැන් මෙයා දැන් රජුරුව වෙනකොට එයා පුතාගේ බලය පාවිච්චි කරලා එක එක විදිහට දැන් බුදුරජාණන් වහන්සේව මරවන්න යනවා. මෙයාගේ ඉලක්කය තථාගතයන් වහන්සේව ඝාතනය කරන්නමයි. ඊට පස්සේ දැන් රජුරවන්ට ඊට පස්සේ ආය කියනවා දේවදත්ත කියනවා අජාසත් රජතුමනි රජවරුන් විශ්වාස කරන්න එපා. ආයමත් කුමන්ත්‍රණයකින් බලය අල්ලා ඔබව හිර කරන්න පුළුවන්. ඊට කලින් පියාව හිරට කරා හිර කරන්නේ ඔන්න පියාව හිර කළා. ඊට පස්සේ බලන්න අවසර දුන්නා අම්මට. ඊට පස්සේ ආයෙ උපදෙස් ලැබෙනවා රජුරවන්ට පියාව හිර කළ ප්‍රමාණවත් නැහැ. පියාව දිගින් දිගටම හිර කළා තිබ්බොත් සේනාව කිපෙයි. කෑම නොදී ඉන්න. තහනම් කළා. දැන් කෑම තහනම් දැන් මේ බිසෝට යන්න අවසර තියෙනවා. බිසෝ ශිනිදු ආහාර ඇඟේ ගාගෙන යනවා. සල්ලුවකින් වහගෙන. දැන් රජුරෝ ඒක දෙව කාලා ජීවත් වෙනවා. දැන් ආරංචි වුණා. බිසෝට යෑම තහනම් කළා. ඊට පස්සේ ඇහුවා සේවකයන්ගෙන් ඇහුවා දැන් කොහොමද පියාට කියනවා රජතුමනි පිය රජුරෝ සුවසේ ඉන්නවා. කෑම කෑම නැහැ. සුවසේ ඉන්නවා. ඒ කොහොමද? ඈත බලාගෙන ඉන්නවා කවුළුවෙන්. ඒක තමයි ගෝයාගේ සතුට. ඈත බලාගෙන ඉද්දි කවුළුවෙන් පඩි පෙළක් පේනවා. ඒ පඩි පෙළේ පේනවා තමන් සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ පඩිපෙළේ උඩට වඩිනවා පහළට වඩිනවා අවබෝධ කරපු ධර්මයේ තිබීමේ වාසිය පුතජන මිනිස්සු හිටියනා පුතජන කියලා කිව්වේ ධර්මයට ආපු නැති හිස් පුද්ගලෙක් හිස් පුද්ගලෙක් හිටියනම් ඒ පුද්ගලයා ශාප කරනවා බුදුරජාන් වහන්සේට මම ලිවේලුවනාරාමේ හදලා දුන්නා. මම තමයි ඔය රජගහනුවරට මේ ගිජ්ජකූට පර්වතයට නගින්න පාර හැදුවේ. මම තමයි කුටි හැදුවේ. මේ මහා හාස්කම් තියෙන කෙනා මාව බලන් ඉන්නේ. අඩු ගානේ හාස්කම් තියෙන භික්ෂුවක් මගේ ළඟට එන්නේ. එහෙනම් සාප කරනවා. සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්නයක් වුණාම Tamanට සාප කරගන්නේ නැද්ද? මම මේ කොච්චර පින් කරනවද? කොහොමද පින් පළ දුන්නා? කියන මිනිස්සු නැද්ද? ඒ හිස් මිනිස්සුන්ට වඩා අවබෝධ කරපු එක්කෙනාගේ කල්පනාව පුදුම වෙනසක්. බිම්බිසාර රජුරෝ හිතනවා අර ඈත පේන බුදුරජාන් වහන්සේ බලාගෙන භාග්‍යවතුන් වහන්සේ මේක තමයි සසර මේ සසරෙන් ඈතර වෙන්නයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. තරහට ගන්නෑ. සසර මතක් වෙනවා. අවබෝධය තුලින් නේද එයාගේ හිත ආරක්ෂා වෙන්නේ. දැන් බලන්න අංග ශරීරය ආරක්ෂා කරන්න අපි කොයිතරම් දේවල් කරනවද? කොයිතරම් දේවල් කරනවද? අත් හොදලා කනවා, ඇඟේ පොඩ්ඩක් අර පුළුන් වගේ එනකොට නෑවට පස්සේ ක්‍රීම් ගානවා සීතලට අපි සපත්තු දානවා, ස්විටර්ස් අඳිනවා. මේ ශාරීරිය රැකගන්නේ මේ හැමදේම කරන්නේ. හිතක් රැකගන්න මොකුත් නැහෙනේ. නමුත් අපිට පැහැදිලිව පේනවා හිතයි ප්‍රධාන. ශරීරය නෙමෙයි. දැන් බලන්න බිම්බිසාර රජතුමාගේ ශරීරයට අනුතුරු වේගන එනවා. හිත ආරක්ෂා වෙලා. මෙන්න වෙනස. ශරීරයට ටිකෙන් ටික අනතුරු වේගෙන එනවා. හිත ආරක්ෂා වෙලා. හිතනවා මේක තමයි සසර. මේක තමයි සසර. මේ දුකේ නිදහස් වෙන්නයි භාග්‍යතුන් වහන්සේ මට ධර්ම දේශනා කළේ. ඒක හරි පුදුමයි. ඒ වගේ චරිත වෙන ආගමක හිට තිබුණා නම් අද මේ මිනිස්සු ඒ වෙනුවෙන්ම වෙනම පල්ලි හදනවා. වෙනම කෝවිල් හදනවා. අපි එක්කම වටිනා චරිත හැංගිලා. ඉතින් ආරංචින රජුරවන්ට තාම ජීවත් වෙනවා කෑම නැතුව. කිව්වා ඒ මොකක් කොහෙන්ද මේක වෙන්නේ? කවුළුවෙන් ඈත බලාගෙන ඉන්නවා. ඒ මොකටද? ශාස්ත්‍රුන් වහන්සේ විජුකුළු පව්වට නගිනවා පහලට බහිනවා. දේවදත්තට පණිවිඩ දුන්නා. කවුළුව වහන්න කිව්වා. දැන් කවුළුව වැහෙනවා. ඊට පස්සේ ඇහුවා ටික දවසකින් දැන් කොහොමද? තාම සුවසේ ඉන්නවා කිව්වා. ඇස් දෙකින් බලන්න බැරි දේ හිතෙන් මෙනෙහි කිරීම. බලන්න හිතේ ප්‍රබලකම ඊට පස්සේ කිව්වා කරන්න දෙයක් නැහැ. දැන් දේවදත්තගෙන් ඇහුවා මොකද්ද දේවදත්තයන් වහන්සේ කරන්න තියෙන්නේ? පල දෙන්න කිව්වා. දැන් ඔන්න කකුල් පලනවා. ලුණු ගොරක දානවා ඇවිත් දුවනවා. ඇවිදිනවා. කණ්ඩ නැහැ. අඳෝනා නැහැ. හැඬිලි වැළපිලි නැහැ. සාප කිරිලි නැහැ. අපි දන්නවා සමහර අම්මලා දරුවන්ට සාප කර කර මැරෙනවා. මං ඔක්කොම හම්බ කරපු දේවල් මෙවුන්ට දුන්නා. මර දැන් සලකන්නේ නැහැ කියලා. අපි සමහර අවස්ථාවල වැඩිහිටි නිවාසවලට යනවා ධර්මය කියන්නේ. ඒ අම්මලාගේ ජීවිතවල සතුට ගෑවිලාවක් නැහැ. මං වැඩිහිටි නිවාස කීපයකට ගියා. දරුවෝ පිටරට ඉඳලා සල්ලි වෙනවා. ඒ අම්මලාගේ ජීවිතවල සන්තෝෂේ ගෑවිච්ච තැනක නැහැ. ඒ අම්මලා ඉන්නේ අමුතුම හිස් ලෝකයක. ජීවිතේ පුරාම ණය ගෙවලා වගේ. ජීවිතේ පුරාම ණය ගෙවලා දැන් ළමයි දකින්න නැහැ. එතකොට මේ අම්මලගේ ජීවිතේ එක්කිනාට එක්කන අපි දන්නේ මොනව කතා කරනවද කියලා. ධර්මයේ නැති ජීවිතේ අනාතයි. ඉතින් දැන් ලුණු ගුරක දාලා අවිද්දෝනවා. අන්තිමේදී දවසක් බලද්දී ඒ හිරගේ ඇතුලේ මැරිලා. කලකදී බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුව කියනවා භාග්‍යතුන් වහන්ස මේ කාසි කෝසල අංග ආදී ජනපදවල මේ පරිලෝකීය අය ගැන ගොඩාක් විස්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එයා මැරිලා කොහෙද උපන්නේ කියලා. ඒව අහද්දී හරි සන්තෝෂයටපත් වෙලා අනිත් අය තවත් ආසාවෙන් ධර්මයේ හැසිරෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ මගධ දේශේ හිස් වගේ නිකන් බුදුරජාණන් වහන්සේ හොඳයි ඒක වැදගත් කාරණයක් කියලා. එදා හුදකලාවේ කුටියට වැඩියා. උන්වහන්සේ සමාධියෙන් ඉන්නකොට ටිකක් වෙලා ඇද්දී උන්වහන්සේ සමාධියෙන් ඉඳලා සන්තෝෂෙන් හවස් වරුවේ උන්වහන්සේ එළියට වැඩියා. ආනන්ද හඳුරන භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේව බබලනවා. භාග්‍යතුන් වහන්සේ දැන් කරමින් හිටියේ මොන වගේ භාවනාවක්ද? ආනන්දය මා දැන් චිත්ත සමාධියෙන් හිටියා මගධ දේශයේ මිය ගිය අයගේ විස්තර හොයන්න. එතකොට මගේ ළඟට ආව අපූර්ව දෙවියෙක්. මේ දෙවියාගේ නම ජනවසබ. ඔබ හිතන්නේ කවුරු කියලාද? භාග්‍යතුන් වහන්සේ ඒ ජනවසබ කියන නම ඇහෙනකොට වගයන්ගේ හිරිවැටලා ගියා. මං හිතන්නේ මෙයා සුළුපටුවෙක් කෙනෙක් නෙවෙයි. හරි ඔබ. ඒ තමයි මගදී හිටපු රජුරු බිම්බිසාර. බිම්බිසාර රජුරු දැන් ජනවසබ කියලා දිවිත්. මාතේක ගොඩාක් විස්තර කිව්වා. දැන් එයා සකදාගාමි වෙන්න මහසි වෙනවා. ද ලස්සන විස්තරයක් තියෙනවා ජනවසබ සූත්‍රයේ. දැන් බලන්න එවැනි හානියක් පුතජන මිනිසෙකුට වුණා නම් බිම්බිසාර රජුලන්ට වෙච්ච හානිය වගේ එයා වෛරයේ හිතේ සනිටුවම් කරගන්නවා බලාගනින් මං ආත්ම ගානක් එන්නම් මේකේ වාඩුව ගන්න පොඩි දෙයටත් මිනිස්සු වාඩු පරිමහනවා නේද පුංචි දෙයටත් මිනිස්සු වෛරයේ හිතේ තියාගෙන ඉඳපන් මම මේක ගන්නම් මම ඒකේ වාටුව ගන්නම්. අවස්ථාව ලැබෙනකන් ඉන්නවා වෛරේ පිරිමහ ගන්න. ඒ වෛරේ මුහුද වගේ ගංගා වලින් වතුර ගලාගෙන ගියාට මුහුද පිරෙන්නේ නැහැ. ඒ වගේ තමයි සමහර වෛර. ඒක ඉවර වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නේ නැහැ. ඒක හරි පුදුමයි. එක පොඩි ළමෙක් වයස අවුරුදු 9ක විතර මේ ළමයා පඩිපෙලින් වැටුණා. වැටිලා අත කැඩුනා. දැන් බෙහෙත් බඳලා ටික දවසක් යද්දී ආයෙ වැටුණා. ආයෙ එතනම කැඩුනා. ආයෙ බෙහෙත් බඳලා ටික දවසක් යද්දී ආයෙ වැටුණා. ආයෙ එතනම කැඩුනා. එතකොට මේ ගෙදර අයට හරි ප්‍රශ්නයක් වුණා කොහොමද මේ සිද්ධිය වෙන්නේ? මේ ළමයි මේ ළමයා අරගෙන කොහේ හරි එක්තරා තැනකට ගියා. ගියාම මේ ළමයාගේ ඇඟට එනවා දිෂ්ටියක්. කවුද මේ ආච්චි? මේ ළමයාගේ අම්මගේ අම්මා. ආවිලා කියනවා මේක මම පිළිගන්නවා. ඇයි හේතුව? මේ ආච්චිව කේන්ති ගස්සලා ආච්චිව කේන්ති ගස්සලා ආච්චිට මතක් වෙලා තියෙන මරණාසන්න වෙලාවේ මේ ළමයව තමන්ගේ මුණුබුරාව මරණ යසනියෙක් වෙලා ආච්චි කෙනෙක් උපදී කියලා කවුරුත් හිතයිද? හිතන්නේ නමුත් මේ සිටිවිල්ල එයාව බිහි කළා. තමන් සිතන දේ තමයි තමාව බිහි කරන්නේ. එතකොට අර බිම්බිසාර රජුරෝ ධර්මයේ මෙනෙහි කළා. බිම්බිසාර රජුරෝ තුලින් දෙවි කෙනෙක් බිහි කළා. දැන් අර ආච්චි තරහෙන් හිටියා මුණුපුරා ගැන යක්ෂණියක් බිහි කළා. එතකොට අපිට පේනවා මේ තමා පිළිබඳ වගකීම තමාට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ එකයි. තමා පිළිබඳ වගකීම තමාට ගන්න කියලා. උන්වහන්සේ පෙන්වා දුන්නේ ඒ නිසා. තමා පිළිබඳ වගකීම අතහැරලා අපිට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඒක ලේසිම ක්‍රමයි. බුද්ධ දේශනාවේ තියෙනවා සුකරාණි අසාදූනි යත්ත වේ අහිතානිච ඇත්තෙම්ම ඒක වේ කියන්නේ ඇත්තෙම්ම තමන්ට හිතසුව පිණිස පවතින නැති දේවල් ඇද්ද ඒ කරන්නට ලීසි සුකරාණි අසාදූනි අසාදූනි කියන්නේ යහපත් නැති දේවල් සුකරාණ කියන්නේ ලීසි යං වේ සුඛංච සාදුංච යම් කිසි දෙයක් සැප සැපේ දෙනවාද යහපත්ද තං වේ පරම දුක්කරං ඒ කිරීම ඊට දුෂ්කරයි එතකොට බලන්න දැන් දැන් අපි ලංකාවේ අධික සීතලට උරුතු නුදුන අය සීතලි වැඩ නොකරපු අය. අපි මේ ලස්සනද කරන්නේ? ඒකේ තේරුම තමයි එහෙනම් අපටත් හැකියාව තියෙනවා. අපටත් පුළුවන්කම තියෙනවා. මේ රටේ මිනිස් වගේ කාර්ට කර කරන්නේ. අපරත් පුළුවන්කම තියෙනවා. එතකොට මේ වගේ අර හොඳ දේ කරන්න අපට පුළුවන්කම තියෙනවා. අපි හොඳ දේ කරන්න වීරිය ගන්නේ නැති නිසා ඒක කෙරෙන්නේ එතකොට මේ හොඳ දේ කරන්න වීරිය ගත්තොත් පුළුවන් කරන්න. ඔබ දන්නවා ඇති පසුගිය කාලේ අපි වෙසක් කිට්ටු කළා සෝමාවතී පින්කමක් කළා. මේ සෝමාවතී පින්කමේදී කරුණ දූල පුතාලා මල් හදන්න ආවා. මල් හදන්න ඇවිල්ලා දැන් අපි ගත්තොත් උන් අද රැයට තමයි පින්කම. දැන් අද පාන්දර ඉඳලා මල් හදනවා. දැන් මේ දරුවන් හිටියා එක 2300ක්. දැන් ඔක්කොම මල් හදද්දී උදේ කෑම වේල බලාපොරොත්තු වෙච්ච කෑම වේල මේ දරුවන්ට ආවේ නැහැ. මේ දරුවා ඒකට කමන්නේ නැහැ කියලා වතුර බීලා දැන් මල් හදනවා. ඒ කාගේ හරි වැරද්දකින් දවල්ට කෑම වේල ලෑස්ති කරලා බලාපොරොත්තු වෙලා ඉන්නකොට ඒ කෑම වේල කවුරු හරි කෙනෙක් වෙන වෙන තැනකට අරන් ගිහිල්ලා. ඒ 1000ක් විතර වැඩ කළානේ 2000ක් විතර වැඩ කළා. අර දරුවන්ට දවල්ටත් නැහැ. හා ඒකට කමන්නේ නැහැ කියලා වැඩ කරනවා. රෑ වෙද්දි රෑ කෑම වේල එක අපේ ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා කොහොම කෑ ගහලා ඔන්න කෑම පාසල් 150ක් ගෙනාවා. 300ක් ඉන්නවා. කිව්වේ නෑ දරුවනේ කරන්න දෙයක් නෑ. දෙකට බෙදාගෙන මේක කාලා ඉන්න කියලා. ආ ඒකට කමන්නේ මේ රැකෙන්නේ හිත නේද? නමුත් සමහරු හිටියා පොඩ්ඩ ඊට පස්සේ වැස්සා අපි පූජාව කරද්දී මේ වැස්ස ගමන් ලක්ෂ ගාණක් මෙන්න පත්තරේ මට බයිනවා ලක්ෂ ගාණකට හඩ් ගැහුවේ නැහැ කියලා. ලක්ෂ 8කට 10කට හඩ් ගන්න පුළුවන්ද මේ පැරිසිය මිනිසුන්ට? ඇමරිකන් කාරෙන්ටත් පුළුවන්ද? ඒක හිතන්න බැරි අයත් තියෙනවා. අපි අපි නිතර කිව්වා මේ ඉන්නේ වනාන්තරයකට වතුර බෝතලේ අරන් ඉන්න. අඩු ගානේ ක්‍රීම් එක ක්‍රීම් කැකර කියලා මම කිව්වා බිස්කට් පැකට්ටයක් ගේන්න කිව්වා. කිසිවක් ගේන්නේ නැතුව අපිට බයිනවා දන්සල් හරියටම තිබ්බේ නැහැ කියලා. පින නෙමෙයි රැස් වෙන්නේ වෙනි මොකද්ද උතවිලයක්. එතකොට අපිට පේනවා මේ මනුස්ස අර තරුණ දූල පුතාලා හිත රැකගෙන ශ්‍රද්ධාව රැකගෙන පිපාසයේ බඩගින්න ඉවසගෙන වැස්ස පින්න ඉවසගෙන Tamanගේ ජීවිතේ වයසට යද්දී හිත හිතා සතුට වෙන්න පුළුවන් ලুকু දෙයක් හිතේ එකතු වෙද්දී තව කෙනෙක් බැන බැන ඉන්නවා. එතකොට බලන්න එකම සිද්ධියට දෙවිදියක ප්‍රතිචාර එකම සිදුවීමට ප්‍රතිචාර දෙකක්. එක ප්‍රතිචාරයකට එකතු වෙලා තියෙනවා පින රැස් කිරීමේ ආශාව. අනිත් ප්‍රතිචාරයට එකතු වෙලා තියෙනවා Tamanට පහසුකම් ලැබුන්නේ නැහැ කියන අඳෝනාව. එකම සිද්ධියට ප්‍රතිචාර දෙකක්. ඉතින් මේවෙන් අපිට පේන්නේ මේ හිත රැක ගැනීම අපේ ජීවිතේ කරගන්න අපට කොයිතරම් අපහසුද එතකොට මේ අපහසු දේ හොඳ දේ කරන්න අපිට අපහසුයි ඒ අපහසු දේ කිරීම අපි කරන්නේ කොහොමද අපහසු දේ කරන්න තියෙන එකම ක්‍රමයයි ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තොත් අපහසු දේ කරනවා එක දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ආවිල්ලා කිව්වා කාමද කියලා දෙවියෝ. බුදුරජාණන් වහන්සේ ගාවට ආවිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ පුරුදු කිරීම ඊටාම දුෂ්කරයි කිව්වා. හරි කිව්වා. උන්වහන්සේ අදාළයි වුණාට දුෂ්කර දීත් කරනවා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේට කියන භාග්‍යවතුන් වහන්සේ මේ හිත සමාධිමත් කිරීමත් දුෂ්කරයි කිව්වා. බුදුරජාන් වහන්සේ උදල ඒක හරි. ඒ දුෂ්කර දෙයක් කරනවා කිව්වා. දුකින් නිදහස් වීම දුෂ්කරයි කිව්වා. උන්වහන්සේ උදල හරි. දුකින් නිදහස් වීමත් කරනවා කිව්වා. ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කළේ මේ දුෂ්කර දේවල් කරන්න පුළුවන් අය ඉන්නවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ පින් කිරීම, සිත ධර්මයට නතු කිරීම, ධර්මයේ හැසිරීම ලේසි දේවල් කියලා. ඒවත් ලේසි නෑ. ඒව කරන්නේ වීරිය තියෙන එක්කෙනා. ඒව කරන්නේ කැපවෙන එක්කෙනා. දැන් ඔබ දන්නවද කැපවීමකින් තොරව ලෝකේ යමක් අත්පත් කරගෙන නැද්ද කවුරුවත්? කවුරුවත්ම නැහැ. අපි දන්නවා අපි මේ බටහිර රටවල් වලට යුරෝප රටවල් වලට එනකොට අපේ අය මෙහි ඉන්න මිනිස්සුන් ආගය කරනවා මේ මිනිස්සු හරි වීරියවන්තයි. මේ මිනිස්සු පුදුම විදියට සීතල බලන්නේ, රස්ති බලන්නේ, මේ මිනිස්සු මේ වැඩේ කරා යනවා කියලා. ඒකේ තේරුම මොකද්ද? කැපවීම. ඔය කැපවීම අපිට තිබුණා. ඒ කැපවීම ලංකාවේ මේ ආර්තමානීය අපිට නොතිබුණාට අපේ ඉතිහාසය ගත්තොත් අපිටත් තිබුණා. අපේ රටට කිව්වේ පෙරදිග දාන්‍යාගාරය කියලා. අපේ රටට කිව්වේ ධර්ම භාණ්ඩාගාරය කියලා. අපේ රටට කිව්වේ මුත්වැටේ කියලා. කොච්චර කැප වුණාද කියන්නේ බලන්න භික්ෂුන් වහන්සේලාගේ කැපවීම සාගතයක් ආවා. ආහාර නැහැ. බොහෝ දිනෙකට අපවත් වෙන්න සිද්ධ වුණා. රාතන් වහන්සේලාට පිරිනම් පාන සිද්ධ වුණා. දැන් ධර්මයේ කටපාඩම් කරනවා. ආහාර නැහැ. ඊට පස්සේ මුහුදු වෙරළට ගියා. වෙන ඉන්න තැනක් නැහැ. ගිහිල්ලා ඒ අවුරුදු 12ක සාගතේ වැටකෙయ్యා ඉස්ම අරගෙන වැටකෙయ్యා ගස්වල ඒක තමයි රාතන් වහන්සේලා බලඳලා මොකද්ද කළේ ධර්මයේ කටපාඩම් කළා කටපාඩම් කරගෙන ආරක්ෂා කළා. අද කාලේ නම් අපිට කන්න නෑ කියයි, විටමින් මදි කියයි. අපිට හිතාගන්න බෑ අද කාලේ මොන විදියට කියයිද කියලා. බලන්නේ වෙනස. එතකොට එහෙනම් මේ කැපවීම කොච්චරක්ද කියන්නේ? ඊට පස්සේ සාගත ඉවර වුණා. කොටසක් ගියා දකුණු ඉන්දියාවට. දකුණු ඉන්දියාවේ හිටියේ හිටියේ ඒ කාලේ දෙමළ බෞද්ධයෝ. මුළු දකුණු ඉන්දියාවම බෞද්ධ. ඒ කාලේ. කාංචිපුරම් කියන්නේ අද ශිව කෝවිල් වලින් පිරිච්ච ප්‍රදේශය. එදා කාංචිපුරම් කියන්නේ අනුරාධපුරේ මහ විහාරය වගේ තැනක්. එතකොට කාංචිපුරම් ඉඳලා මේ හාමුදුරුවෝ අප වැඩියා. කැපවීම කියන්නේ මේක. දෙපැත්තකට ගියා. කියලා කිව්වා දැන් ඕගොල්ලෝ පාඩම් තව ඕගොල්ලෝ පාඩම් කරපු විදිය කොහොමද? අපි පාඩම් කරපු විදිය කොහොමද? දැන් එහෙම ඒ වෙද්දි ධර්මයේ පොත්වල ලියලා නැහැ. ඊට පස්සේ දැන් දෙපැත්තම බැලුව කටපාඩම හරි සමානයි. ඊට පස්සේ උන්වහන්සේලා කතා වුණා අනාගතයේ පහළ වෙන අයට මේ මතක ශක්තිය නැහැ. දැන් අපි බේරිලා මතක ශක්තිය තියෙන නිසා මේ මෙච්චර දේක් පාඩම් කරන් හිටියා. අනාගතයේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒ මතකේ තියෙන අය මලොත් මේකේම අභාවයට යනවා. ඒ නිසා අපි මේක ලියමු. ඔන්න එකග වුණා. දැන් ලියන්න භාෂාව දන්නව අකුරු දන්නේ ඇයි පාලි කියන්නේ ලංකාවේ කතා කළ භාෂාවක් නෙවෙයි. පාලි කතා කළේ ඉන්දියාවේ මගධ දේශේ. එතකොට මේ මගධ දේශේ කතා කරපු භාෂාවෙන් තමයි දැන් මේ ඔක්කොම දරාගෙන ඉන්නේ මතකේ. එතකොට මොකද කළේ? ඔන්න ඊට පස්සේ එනන් ලිව්වා. එහෙනම් අපි අපේ දන්න අකුරු ලියමු කිව්වා. දැන් ලියනවා. ඒ යන්න වයන්න බින්දුව. ඒ වන් මේ සුතං සිංහල අකුරු වලින් පාලි ලියනවා. ආරක්ෂා වුණා ධර්මයේ. කැපවීම නෙමෙයිද? කැපවීම. අද ලෝකයේ තියෙන නිර්මලම ධර්මය. ලෝකයේ තියෙන පැරණිම ආගම. වේදී ළඟට. ඊළඟට ලෝකයේ තිබෙන බුද්ධිමත්ම විෂය. ඉතින් ඒක ආරක්ෂා වුණේ. ඊට පස්සේ ඒක තමයි පිටපත් කරගෙන තායිලන්තෙට ගෙනිච්චි, බුරුමෙට ගෙනිච්චි, කාම්බෝජියට ගෙනිච්චි, නේපාලට ගෙනිච්චි. ඔක්කොම ගෙනිච්චි ලංකාවෙන්. එහෙනම් අපටත් තිබුණා මේ මිනිසුන්ටත් වඩා හැකියාවක්. කාලයාගේ ඇවෑමෙන් අපි පරාදීන වුණා. අපිට හැමදේම අහිමි වුණා. දැන් අද අපි හිතන්නේත් මේ මේ මිනිසුන්ට උන හැටියට මිසක් අපිට උන හැටියට නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපිට යන්න තියෙන නැත්තම් අපිට කැප වෙන්න තියෙන ශක්තිය තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපේ හිතේ ඇති වෙන පැහැදීම. මොකද්ද පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඔබ දන්නවා දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසෙක් නොවේ. ඔබ ඒක දන්නවනේ නේ? උන්වහන්සේගේ අවබෝධය ගැන තේරුම් ගන්න තියෙන විදිහක්. සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. උන්වහන්සේව සාමාන්‍ය මිනිසෙක් හැටියට බලන්න ගැනීම තමයි අපි වැරද්ද. අප්‍රසිද්ධ වෙන වැරද්ද තමයි අපි අපේ කෝණයෙන් සම්පූර්ණ බැලීම ලෝකෙදියා. එතකොට අපි හිතන දැන් අපි ගත්තොත් මෙහෙම මේ ලෝකේ සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය තමයි තමන්ගේ කෝණයෙන් තමන් වගේ දනෙත් එක්කනත් කියලා බලන එක. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙන් කළ බලන්න නම් මිනිසෙකුට තියෙන්න ඕනේ පළල් කල්පනාවක් හිතක්. උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. උන්වහන්සේගේ අවබෝධය තේරුම් ගන්න උන්වහන්සේගේ දේශනා කල්පනා තේරුම් ගන්න ඕනේ. දවස බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා එක මිනිස්සෙක් අහනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ හරි ලස්සන කෙනෙක්. ඔබ වහන්සේගේ මේ ශාරීරිය බැලුවම හරි සුකුමාලයි. මේකෙන් තේරෙන්නේ ඔබ වහන්සේ සුඛෝපභෝගී ආසන පාවිච්චියක් ඇති. හොඳ කම්ෆර්ටබල් ආසන පාවිච්චි කරනවා ඇති කිව්වා. එතකොට උන්වහන්සේ පිළිතුරු දුන්නා ඒක හරි. මම මේ තුන් ආකාරයක හොඳ කම්ෆර්ටබල් සීට් <clears throat> පාවිච්චි කරනවා කිව්වා වාඩි වෙන්න. හොඳ සුඛභෝගී ආසන තුන් වර්ගයේ කියලා පාවිච්චි කරනවා කිව්වා. කියලා උන්වහන්සේ ආසන විස්තර කරනවා. උන්වහන්සේ කියනවා පින්වත මම දානි වළඳලා වනාන්තරයට යනවා. වනාන්තරේ ගහකටට යනවා. ගිහිලා මේ කොළරොඩු ටික එකතු කරලා පොඩි ගොඩක් ගහනවා. ඊට පස්සේ මම මේ දෙපට සිවුර දැන් මේ පොට මේ මේ සිවුරේ තියෙන පින්වත්නි තනි පොට. දෙපටගෙන මේක ඩබල් කිරීම. දෙපට සිවුර තමයි සීතලට, රස්නෙට, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ගොඩාක් උපකාරී වෙන්නේ. මේ දෙපට සිවුර හතරට නවලා අර රොඩු ගොඩ උඩින් දානවා. දාලා මම ඔකේ වාඩි වෙනවා. වාඩි වෙලා මම දස දිසාවට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව වඩනවා. ඒ වෙලාවට මං වාඩි වෙලා ඉන්නේ බ්‍රහ්මාසනේ. අන්න ලස්සන. ඒ උත්තරේ. ඊට පස්සේ කිව්වා පින්වත සමහර අවස්ථාවලදී මම අර විදිහට වාඩි වෙලා මම පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරන ධානයේ දක්වා සමාධිය දිනු කරනවා. දිනු කළා මම සමාධි සැපේ විඳිනවා. එතකොට මම පාවිච්චි කරන්නේ දේව ආසනේ. ඊට පස්සේ කිව්වා සමහර දවස්වලට මම අර විදියට රොඩු ගොඩ උඩ දෙපට සිවුර හතරට නවලා ඉල්ලලා මම වාඩි වෙලා මං නිකලිස් ඌ නිවන සිහි කරමින් ඉන්නවා. ඒ වෙලාවට මම පාවිච්චි කරන්නේ ආරි ආසනෙ. මේ මිනිස්ස කොච්චර සන්තෝෂ වුණාද කියන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි කිව්වා මේ ලෝකේ සුපිරි ආසනෙ පාවිච්චි කරන කෙනා. මේ ලෝකේ කිසි කෙනෙකුට ඒබඳු ආසන වර්තමානයේ කොහේ හොයන්නද? දැන් බලන්න කොන්වහන්සේගේ තියෙන විශේෂ බව. උන්වහන්සේගේ අවබෝධයේ සාමාන්‍ය මිනිස්යාගේ කල්පනාව ඉක්මවා ගිය එකක්. උන්වහන්සේගේ හැකියාවත් එහෙමයි. හැකියාවත් සාමාන්‍ය මිනිස්යාගේ කල්පනාව ඉක්මවා ගිය එකක්. දැන් වර්තමානයේ තමයි මේ අපි මේ වේගය ගැන කතා කරන්නේ. දවසක් උන්වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ සිඛී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටියා අබිබූ කියලා. ඒ ශ්‍රාවකයා මේ පිටසක්වලට ඇහෙන්න කතාබස් කරලා තියෙනවා කියලා අපි භාග්‍යතුන් වහන්සේගෙන් ඉගෙන ගත්තා. එතකොට මට ආසයි භාග්‍යතුන් වහන්සේ දැනගන්න සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුට කොච්චර දුරට කතා කරන්න පුළුවන්ද? කොච්චර ඈතකට කතා කරන්න පුළුවන්ද? අප්පමෙය ආනන්ද තථාගත ආනන්දය තථාගතයන්ගේ හැකියාව මනින්න බෑ. මනින්න බෑ කිව්වා. අප්පමෙය තථාගත. මනින්න බෑ කිව්වා. ඊට පස්සේ ආනන්ද හඳුරු නැවත නැවත ඇවටිලි කරද්දී උන්වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා ආනන්දේ මේ හිරු සඳු එළියේ වැටෙන මෙවන් සක්වල ආ මෙවන් ලෝක ධාතු 1000කට කියනවා සහස්සී ලෝක ධාතුව කියලා. ඒ 1000 ඒවා 1000කට කියනවා දිසහස්සී ලෝක ධාතු කියලා. ඒ 1000 ඒවා 1000කට කියනවා තිසහස්සී මහසහස්සී ලෝක ධාතු කියලා. දැන් මේ විස්තරය අපිට ගණනය කරන්න බෑ. ගණන් කළා මේක ප්‍රමාණී ලෝකමේට අයිති කියලා කියන්න අපට තේරුන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන ආනන්දය මා තථාගතයන් වහන්සේ ඒ ලෝක ධාතු වලට ආලෝකය නිකුත් කරනවා. ආලෝකය නිකුත් කරාම ඒ ලෝක ධාතු වල ඉන්න ජීවීන් සත්වයින් මේ ආලෝකයේ හැරුණු දිශාවට තමන්ගේ අවධානය යොමු කරනවා. අවධානය යොමු කරනකට මම ඒගොල්ලන්ට කතා කරනවා. වෙයි මට ඊට එහා වුණත් පුළුවන් දැන් අපිට පින්වත්නි මේ කතාව සමහර විට එච්චර අද්භූත නෑ. අපි මේ ආලෝක ගමන් කරනවා. ශබ්දේ ගමන් කරනවා කියලා දැන් අපි සුද්දගෙන් අහපු නිසා. හැබැයි ඒ මීට අවුරුදු 2500කට කලින් ආනන්ද හාමුදුරුවන්ට ඒක ප්‍රකාශ කරපු වෙලාවේ උන්වහන්සේගේ මුවින් නුකුත්ති වචනේ හරි වටිනවා. උන්වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ මට හරි සතුටුයි. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කාන්තින්ම මහා 이르දිමත්යක මහා අනුභව සම්පන්නසේක කියලා. මේ වගේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේව හඳුනාගෙන විග්‍රහ කරගෙන ඒ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම ශ්‍රාවකයෙක් තුළ තියෙන වාසනාවක්. ඒක අපි එක එක්කෙනා තුළ ස්වාධීනව වෙන්න ඕන එකක්. අපි එක එක්කෙනා තුළ අපේ පැහැදීම තියෙන්න ඕනේ ස්වාධීනව. ස්වාධීනව කියලා කියන්නේ අපේ පැහැදීම තියෙන්න ඕනේ ආ අර ඥානන්ද හඳුර මෙහෙම කිව්වනේ. ආ සවල් හඳුර මෙහෙම කිව්වනේ. මෙහෙම කෙනෙකු කියන් පස්සේ දැනුම තියෙන්නේ තවත් කෙනෙකුගේ ප්‍රකාශයක් පදනම් කරගෙනයි. ඒක ශ්‍රද්ධාවට සමීප නැහැ. ඒක සමීප අනුශ්‍රවණයට. ඒ කියන්නේ ශ්‍රවණයේ තුල තමයි අහපු දේ තුල තමයි තාම ඒක තියෙන්නේ. ඒක තමා තුළට ගිහින් නැහැ. අසෝලා මෙහෙම කිව්වා අසෝලා මෙහෙම කියකින් අහපු දේ තුල ඒක තියෙන්නේ. නමුත් කියපු දේ තමන්ගේ දේ බවටපත් වෙන්න ඕනේ. දවසක් මුගලන් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන සුප්පිය සුප්පියා කියන දෙදෙනා ගැනයි මේ කියන්නේ සුප්පියා උපාසිකාවට දරුවෙක් ලැබුණා මා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඒ මව් කුසේ මේ දරුවා හිටියා කවුරු වෙන්නේද මේ දරුවා සීවලී රහතන් වහන්සේගේ ජීවිතේ. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දරුවා මව කුසේ වර්ල්ඩ් රෙකෝඩ් එකක්. නේ? එතකොට ඒ ඒ ඒකෙදි බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා තමයි කිසි කරදරයක් නැතුව කිසි කරදරයක් නැතුව බබා හම්බ වුණේ. දැන් මේ මේ සන්තෝෂයට සුප්පිය උපාසකයි සුප්පියා උපාසිකාවයි තීරණය කළා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දවස් 7ක් දාන දෙන්න. ඊට පස්සේ කාටද මේ දවස්වල දානි පැවරිලා තියෙන්නේ? කියලා භාග්‍යවතුන් වහන්සේ අසල් උපාසකට. එන ඒගොල්ලන් මේක කියන්නේ කොහොමද කියලා මේක. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ හිතවත් කුළුපග දායකයාගේ නිවසට වැඩියා. වැඩලකව පින්වත් උපාසකේ අර සුප්පියා උපාසිකාවට බබා හම්බ වෙලා. හරි සන්තෝසයි ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දැන් දවස් හතක් දාන දෙන්න ලෑස්ති කරලා තිනවා. දැන් ඔබට පැවරිලා තිබෙන දාන වාරය ඒගොල්ලන් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට කියනවා ඒ උපාසක කියනවා ස්වාමීනි මම දැන් දානිට බඩු මුට්ටු ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. ඔබ වහන්සේ පොරොන්දු වෙනවා නම් මේ බඩමුට්ටු නරක් නොවි තියාගන්න නරක් නොවි තියාගන්න පුළුවන් කියලා මට පොරොන්දු වෙනවා මම. ඔබ වහන්සේ පොරොන්දු වෙනා නම් මගේ ශ්‍රද්ධාව වෙනස් නොවි තියාගන්න මම මේක දෙනවා කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළා පින්වත ඔය බඩමුට්ටු එලෝලු හාල් පොල් නරක නොවි තියාගන්න මං වගකීම බාර ගන්නවා. ශ්‍රද්ධාව නරක නොවි තියාගන්න නම් ඒක ඔබ කරගන්න ඕනේ. ඒකේ වගකීම බාර ගන්න බෑ කිව්වා. මේකේ තියෙන හොඳ ලස්සන ඊට පස්සේ කිව්වා එහෙමයි ස්වාමීනි මම ඒක බාර ගන්නවා එනන් දෙනවා කියලා දානි දුන්නා. මේකේ හරි ලස්සන පණිවිඩයක් තියෙනවා මේක ASCII. මොකද මේ පණිවිඩේ? ශ්‍රද්ධාව තමා සතු විය යුතු එකක්. ඒක මේ එක එක්කෙනාගේ වචනේ මත ඩිපෙන්ඩ් වෙලා තියෙන එකක් නෙවෙයි. ඒක තමා විසින් නුවණින් විමසලා තමා විසින් පෞද්ගලිකව පැහැදිලා තමා විසින් තමාගේ ප්‍රසාදේ රඳවා ගන්න ඕන එකක්. එතකොට මේ පුද්ගලයා හැමතිස්සෙම ස්වාධීනයි. මොකද පින්වත්නි අපි දන්නේ අපේ ජීවිතේට සිද්ධ වෙන වෙනස් වීම වෙනස්කම් අපි කොයි විදිහටද මුහුණ දෙන්නේ කියලා. අපිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ජීවිතය ගැන හොඳ පැහැදීමක් තිබ්බොත් ඒ පැහැදීම අප විසින්ම ධර්මයේ හැදෑරීමෙන් බුද්ධ දේශනා කියවීමෙන් බුද්ධ දේශනා නුවණින් මෙනෙහි කිරීමෙන් බුද්ධ දේශනා වටහා ගැනීමෙන් අප විසින්ම තම තමන් තුළ පිහිටුවාගත්තු දෙයක් නම් ඒක පුළුවන්ද බාහිර කෙනෙකුට වෙනස් කරන්න? පුළුවන්ද? දැන් ආය අහන්න මං කියාපේක. ශ්‍රද්ධාව කියන එක තමා තුළ කරුණු සහිතව ඇති කරගත්තු එකක් නම් බාහිර කෙනෙකුට පුළුවන් ද මේ ශ්‍රද්ධාව වෙනස් කරන්න? බෑ. අන්න ඒකට තමයි කියන්නේ ස්වාධීන ශ්‍රද්ධාව කියලා. එතකොට මේ ස්වාධීනව ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව ඇති වෙන්නේ බුද්ධ දේශනා ඉගෙන ගැනීමෙන් වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. එතකොට බුද්ධ දේශනා ඉගෙන ගැනීමෙන් ඇති වෙන ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කියන්නේ ස්වාධීන ශ්‍රද්ධාව මේ උන්වහන්සේක පෙන්වා දෙන්නේ ඉස්සර කාලේ නගරවල තිබුණා නගරවල තිබුණා ලොකු ගල් කණුවක් හිටවලා එතකොට ඒක තියෙනවා මේ මේ රතන සූත්‍රයේ තියෙනවා ඒ අරියේ සච්චානි විභාව යන්ති ගම්බීර පඤ්ඤේන සුදේචිතානි කිංචාපිතේ හොಂತಿ බුසම්පමත්තා නෑ ඊට කලින් තියෙනවා ගාතාවක් තියෙනවා ඒක මතක් වුණාම කියන්නම් ඒ ගාථා රතන සූත්‍රයේ ඒකේ යතින්ද කීලෝ පඨවින් සිතෝ සියං චතුබ්බි වාතේවි අසම්පකම්පියෝ. ඉන්ද්‍රකීලය කියලා කියන්නේ ඉස්සර නගරයේ මැදේ තිබිච්ච ලොකු ගල් කණුවක්. ඒ ගල් කණුව පොළොව යටට හාරලා ඒ ගල් කණුවේ භාගයක්. අරියන් 89ක් හාරලා දාලා. උඩට ඒ වගේම තියෙනවා. මේක තමයි නගරයේ තියෙන ඊටාම ශක්තිමත් දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා උන්වහන්සේගේ ශ්‍රාවකෙක් තුල ඇතිවෙන්න ඕනේ පැහැදීම ඒ ඉන්ද්‍රකීලයේ වගේ විය යුතුයි කියලා. උන්වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය මිනිස්යාගේ පැහැදීම පරණ්ඩලක් වගේ කියනවා. පරණ්ඩල කියන එක හුළඟත් එක්ක එහෙට මෙහෙට යනවා. හුළඟ හමද්දි හුළඟින් උඩට එනවා ඒ හමන දිශාවට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මිනිස්යෙකුගේ පැහැදීම ඉන්ද්‍ර කීලයක් වගේ වෙන්න ඕන කියලා. එතකොට ඒ ඉන්ද්‍ර කීලයක් වගේ තිබුණාම පැහැදීම ඒ පැහැදීම හැමතිස්සෙම යාට පාවිච්චි වෙනවා. දැන් අර මම කිය බිම්බිසාර රජුරන්ට පාවිච්චි වුණා කියලා. දැන් ඒ විදිහටම ශ්‍රද්ධාව කියන එක පාවිච්චි වුණා. පාවිච්චි වුණා කියන්නේ ප්‍රයෝජනෙට ගත්තා. සුප්පියා උපාසිකාවක්. දැන් අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් බබා බඩේ ඉන්නවා. එතකොට සුප්පිය උපාසක ගිහිලා කියනවා භාග්‍යතුන් වහන්සේ අපේ සුප්පියා උපාසිකාවට මෙහෙම දරුවා දරු ගැබේ හිර වෙලා ඉන්නවා බබා බිහි වෙන්නේ හරි වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ කාන්තෙන්ම සම්මා සම්බුද්ධ වනසේක ඒ බුදුරජාණන් වහන්සේ තමයි මෙවැනි සසරේ සසරකින් එතර වෙන්න කියා දහම් දෙසන්නේ මෙවැනි දුකින් එතර වෙන්න කියා දහම් දෙසන්නේ කිය කී අඬ අඬ අතගා එතකොට ඒ සුප්පියා උපාසිකාවගේ තිබිච්ච ශ්‍රද්ධාව භාවිතා කරපු විදිය අද අපිට හැරෙන්නත් පුළුවන්ද අද අපිට අසනීපයක් වෙලා හිට මෙහෙට යනවා බාර වෙනවා දුවනවා පයින්නවා අසනීප වැඩි වෙන එකට අර සද්දාව ඉවරයි වෙන පැත්තක දුවනවා එහෙම නැත්නම් අපි අසනීප වැඩි වෙන එකට අපි බලනවා කේන්දරේ බලනවා අපලවද්ද ඊට පස්සේ අසනීප වැඩි වෙන එකට තවත් නෑ බාරහාර අපි විවිධ උපක්‍රම වලනවා ඒකෙන් ඒ අසනීපෙන් නිදහස් වෙන්න අර ශ්‍රද්ධාවට එන්න බෑ මොකද්ද මේ පරණැල හමනවා හුළඟට එහෙට මෙහෙට යනවා. මෙයින් පින්වත්නි අපිට පේන්නේ මේ ශ්‍රද්ධාව කියන දේ අප තුල ඇති වෙන්න ඕනේ. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? සද්ධාහති තථාගතස්ස බෝධින්. මොකද්ද pāli වචනේ? සද්ධාහති තථාගතස්ස බෝධින්. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධයේ හරි අවබෝධයේ හරි ඒක තමයි ඇත්ත කියලා තමා තුළ ඇති ප්‍රසාදය. එතකොට තමා තුළ ඇති ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව හැටියට අපි තේරුම් ගත යුත්තේ. එතකොට මේක එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරේ අපේ හිත පහදවා ගන්න තියෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය තමයි අපි මේ කියන්නේ ඉතිවිසෝ භගවා ආරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්හා දේව මනුසානං බුද්ධෝ භගවා එතකොට අපි බුදුරජාන් වහන්සේ සරණ ගියපු අය හැටියට අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ අවබෝධය ගැන අපි දන්නේ නැත්නම් පහදින්නේ කොහොමද? අපිට පහදින්න තියන්නේ කට කතාවල් අහලා නේ නං. අපි දන්නේ නැති දෙයකට මම නම් දන්නේ නැති දෙයකට පහ දෙන්න කැමති නැහැ. ඔබ දන්නේ නැති දෙයකට පහ දෙන්න කැමතිද? දන්නේ නැති දෙයකට පහ දෙන්න කැමති වෙ යුතු නැහැ. පහ දෙන්න ඕනේ දැනගෙන. එතකොට දැනගෙන පහ දෙන්න නම් අපට දැනගෙන පහ දෙන්න නම් අපිට ඒ දැනීම තියෙන්න ඕනේ. දැන් මේ මහමෙවුනාව තුළ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරල භාෂාවට හරවලා ඒ දේශනාවල් හැකිතාක් ප්‍රචාරය කර හැරියේ ඔය ඉලක්කයට. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන දැනගෙන පහදින්නයි. දැන් අපි මෙහෙම කිව්වොත් අපි කියනවා මෙහෙම අන්න අර ඉන්න හොඳ දක්ෂ මේ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. අපිට කියනවා. අපි කියනවා දැන් එයා එයාගේදී ඔන්න එයා දැන් දේශනාවක් තියෙනවා විස්මිත ගෘහ නිර්මාණ ගැන. යමු අහන්න කියනවා. දැන් ඔන්න අපිත් යනවා. අපි ගියාම දැන් එයා කියන විදිහට පරාලත් වැරදි තියෙන විදිය. ඒ ඒ ඩිසයින් දෙනේවත් වැරදි. එයා කරන විස්තරිත් වැරදි. එතකොට අපි කියන අයියෝ ඔයගොල්ලෝ මේ හොඳ ආකිටෙක් කෙනෙක් කියලා කිව්වට මේ පච මිනිහෙක් නේ. වෙන්නේ නැද්ද මේවා? අපි විශ්වාසය තියාගෙන කෙනෙක් ගාවට යනවා. අපි විශ්වාසය තියාගෙන වෛද්‍යවරයෙක් ගාවට යනවා. ඒ වෛද්‍යවරයා හරියට ලෙඩේ ගැන බලන්නේ නැත්තම් හරියට ලෙඩේ ගැන විස්තරය දෙන්නේ නැත්තම් එයා හරියට ඒ බෙහෙත් තුණ්ඩුව දෙන්නේ නැත්තම් අපි බැන බැන ඉන්නේ නැද්ද? අනේ මේ අරයා කියලා අපි මේ ගියා හොඳ දොස්තර කෙනෙක් කියලා හොයාගෙන කවුද මේ? අපි කියන්නේ නැත් එහෙම. එහෙමනම් අපේ පැහැදීම වෙනස් වෙන සුළුයි. ඒ කියන්නේ පැහැදීම එක එක දේවල් වලට අපිට එක එක්කෙනා කියපු දේ අල්ලගෙන ගියාම අපේ පැහැදීම වෙනස් වෙනවා. නමුත් අපිම බුද්ධ දේශනා අධ්‍යයනය කළා ඒ තුලින් අපිම निराවුල් ආબોධයක් ගත්තොත් ඇත්ත. උන්වහන්සේ අරහත් රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ අවබෝධය බාහිර ලෝකයේ කිසි කෙනෙකුට ලබා ගන්න බැරි වෙච්ච එකක්. බාහිර උපකාරයෙන් තොර වෙච්ච එකක්. සම්මා සම්බුද්ධ. උන්වහන්සේ අවබෝධයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. විද්‍යාචරණ සම්පන්න. උන්වහන්සේ හරි මාර්ගයේ සම්පූර්ණ කරපු කෙනෙක්. සුගත. උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කරපු එක්කෙනෙක් ලෝකවිදු. උන්වහන්සේ দমনය කරපු අන්නයි দমনය කිරීමෙහිලා විස්මිත හැකියාවක් තිබූ කෙනෙක්. අනුත්තර පුරිස ධම්ම සාරති. උන්වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සානං. උන්වහන්සේ මේ සියලු ගුණයන් දරන්න තරම් භාග්යක් උන්වහන්සේ අවබෝධ කරගත්තුදී අන් අයට අවබෝධ කරවූ කෙනෙක්. බුද්ධ. මේ සියලු ගුණ දරන්න තරම් භාග්‍ය තිබිච්ච කෙනෙක්. භගවා. මෙන්න මේ කියන ලක්ෂණ සෑම දෙයක්ම උන්වහන්සේගේ දේශනා කියවද්දී ඉස්මතු වෙනවා. උන්වහන්සේගේ දේශනා කියවද්දී කෙනෙකුට ඒක දැනෙන්නේ නැත්නම් ඒ දේශනා කියවන ක්‍රමේ වැරද්දක්. මොකද මේ හැම දේශනාවක්ම නිකම්ම නිකං රිපෝට්ස් නෙවෙයි. ඒ දේශනා ප්‍රතිඵල ලැබුව ඒවා. ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරපු හැම ගාථාවක්ම ඒ ගාථාවෙන් පස්සේ පිරිසක් අවබෝධයට ඇවිල්ලා. උන්වහන්සේ දේශනා කරපු හැම සූත්‍රයක්ම ඒ දේශනාවෙන් පස්සේ ඒ ඇසූ පිරිස අවබෝධයට ඇවිල්ලා. සමහර දේශනා දේශනා කරලා අවසන් වෙනකොට ඒ ඇසූ පිරිස නිකලෙස් වෙලා. එහෙනම් මේව නිකම්ම නිකං වාර්තා නෙවෙයි. ඒවා මේ ලෝකේ පිරිසක් ප්‍රතිඵල ලැබුව ඒවා. ශ්‍රාවක පිරිසක් ඉන්දියාවේ හිටපු ප්‍රතිඵල ලැබුව එකක් තමයි අද අපි කියවන්නේ. මේ නිකම්ම නිකං අසවලා මෙසේ කිව්වා කියලා කියන කීමනක් නෙවෙයි. එතකොට මේ මතකේ තියෙන්න ඕනේ ඒ තේරුම් ගැනීම තියෙන්න ඕනේ අපිට මේ බුද්ධ දේශනා ඉගෙන ගැනීමේදී. දැන් බුද්ධ දේශනාවේදී ඒ අදහස තිබුණ නැත්නම් අපේ හිතේ ඔන්න අපි ඒක ඇදේ හොයයි. ඒකේ ව්‍යාකරණ බලයි. ඊළඟට ඒකට මොනවා හරි කල්පිත ගොඩ නගයි. එහෙම නැත්නම් කියයි ඒක ඒ කාලයට ගැලපෙන්නේ ඒක මේ කාලයට ගැලපෙන හැටියට අපි වෙනස් කරන්න ඕනේ කියයි. මේ ඔක්කොම එන්නේ අර ශ්‍රද්ධාව නැති වුනහම ශ්‍රද්ධාව ඇති වෙන්න නම් මේ බුද්ධ දේශනාවල තියෙන ප්‍රායෝගිකව උන්වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල ලැබුව එකක් කියන අදහස තියෙන්න ඕනේ. සමහර ටික එකපතාවක් නෙමෙයි. දැන් ඔබ හිතන්න එපා බුද්ධ දේශනාවක් උන්වහන්සේ දේශනා කරාම ශ්‍රාවකයා අවබෝධ කරනවා. ඊට පස්සේ ඒකේ අවබෝධ කිරීමේ හැකියාව ඉවරයි. ඊට පස්සේ නිකම් මේක මතකයට විතරක් උපකාරී වෙනවා කියලා හිතන්න එපා. ඇයි ඒ දේශනා දැන් බුදු දේශනා ඔබ දන්නා උන්වහන්සේ පිරිනුවම් පාලා මාස 3කින් රාතන් වහන්සේලා දේශනා ඔක්කොම එකතු කළා. එකතු කළා ඒක සංගායනා කළා. සංගායනා කළේ ඒක මතකයේ රඳවා ගන්න પરම්පරාවලට පැවරුවා. ඊට පස්සේ දේශනාවල් දෙවන ධර්ම සංගායනාවේදීත් ආයි සංගායනා කළා. තුන්වෙනි ධර්ම සංගායනාවේ සංගායනා කළා. ඔබ දන්නවා තරුණ කාලේ ධර්මාසුක රජුගේ පුතා පැවිදි වුණා. පැවිදි වෙලා ලංකාවට වැඩම කරද්දී වයස 32යි. එතකොට වයස 32 වෙනකොට අර බුද්ධ දේශනාව ඔක්කොම අටපාඩම් කරලා දරාගෙන ඒ බුද්ධ දේශනාවට අදාළ පසුබිම් කතාවන්, නිදාන කතා විස්තරත් දැනගෙන ඒ ධර්මයේ අවබෝධ කරලා නිකලෙස් වෙලා. එහෙනම් මේ බුද්ධ දේශනාවම නේද අනිත් එක්කනට නිකලෙස්ෙන් උදව් කරන්නේ. ඊට පස්සේ ඒ බුද්ධ දේශනා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සල්ලාම දේශනා කළා රජුරවන්ට ඔබ දන්නවා දේවානම් පිරිසිස රජුරෝ තර දෙවි කෙනෙක් තමයි මොයෙකුගේ වෙසින් පේන්න නිකන් කිස් ගාලා ගියේ. එතකොට මේ පැත්තට ගියා. පියාම රජුරවන්ට කතා කළා තිස්ස කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඇහුවා යාට මොලේ තියෙනවද බලන්න අඹ ප්‍රශ්න දන්නවනේ. ඊට පස්සේ රජුරන් තේරුණා හරි මෙයාට මේක අල්ලන්න පුළුවන්. අද අපි අවපසාහනෙත් නෑ මොකුත් නෑ නිකම්ම කියනවා. ඊට පස්සේ අපෙන් කෙල්ලවරක් නැති ප්‍රශ්න අහනවා කියපුව අපිමයි අමාරු වැටෙන්නේ. නේ? රජුරණියුන් රජුරණි මේ අඹ ගහ ඇර වෙන අඹ ගස් තියනවද කියලා වනේ. ආ වෙන අඹ ගස් තියනක්වා. එතකොට ඇහුවා මේ එතකොට ඒ විදිහට අඹ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ඒත් ඇහුවා ඒ වෙන අඹ ගසුත් ඇර තව ගස් තියනවද කියලා වනේ. තව ගසුත් තියනකෝ. ඒ තව ගසුත් වෙන අඹ ගසුත් ඇර ගස් තියනවද? ඇයි ස්වාමීනි මේක? පටපට ගාලා උත්තර දෙන්න පාස් වුණා. අද එහෙම නෙමෙන්නේ. අද අපි ධර්මයේ කරපු තුන අපිව ට්‍රැප් කරනවා. කොච්චර වෙනසක්ද? ඊට පස්සේ රජුරවන්ට කියන රජතුමනි ලංකාවේ ඉතින් අලි ඉන්නවා තේරුණා ඒ කතාව. රජතුමනි රජ කෙනෙකුට ඕන වුණා මිනිසෙකුට ඕන වුණා මේ අලි බලන්න යන මිනිසෙකුට ඕන වුණා ඇත්ත අලියා මුලා නොවි හරි ඇත හොඳ සාද්දන්තය හොයාගන්නේ කොහොමද කියලා. ඒක රජතුමනි මෙහෙම යනකොට එයා එයා දැක්කා දල වලින් පතුරු ගහලා තිනවා ගස් බිඳලා තියෙනවා ලොකු අඩි. හැබැයි යා හිතුවේ නැහැ එකපාරටම මේ ඇතාගේ වැඩක් කියලා. මොකද ඇතා විදිහ ඇති නිව ඉන්නවා කිව්වා. කියලා විස්තරේ තියලා කිව්වා අන්තිමට ඇතාව දැක්කට පස්සේ තමයි රාජුරු අර අර මනුස්සයා තීරණය කළේ මෙන්න ඇතා. කොහොම මේ රජදෝනේ මේ ධර්මයක් මේ වගේ එකක් කිව්වා. ඇතා හොයා ගන්නවා වැඩක් කිව්වා. ලංක ඒ රජුරන් හොඳට ගැලපිලා ගියා ඒක. ඇතා හොයා ගන්නවා වගේ වැඩක් මේ ධර්මයේ ඉස්සල්ලාම මේම පංචශීලයේ ඉස්සල බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන යා හිත පහදවා ගන්නවා. ඒක යාගේ ශ්‍රද්ධාව. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මේ විදිහට මේ කය වචනේ සංවර කරන්න කියලා ඒක සීලේ. ඊට පස්සේ ධර්මයේ දේශනා කරනවා මේ විදිහට හිත සමාධිමත් කරන්න කියලා. ඒක සමාධිය. ඊට පස්සේ මේ විදිහට ප්‍රඥාව දිනු කරන්න කියනවා. කියලා ත්‍රිවිද්‍යාව. ඒ කියන්නේ අතීත සංසාරේ තමන් ගත කරපු ජීවිතය ගැන තමන්ගේම ඥාණය. මිනිස්සු මැරෙන ඉපදෙන රටාව ගැන තමන්ගේම ඥාණය. මිනිස් කෙලෙසුන්ගෙන් තමන් දුර වෙච්ච බවට තියෙන තමන්ගේම ඥානෙ මේක ලැබිච්ච ගමන් රජතුමනි එයා ඇතා දැක්කා. පැහැදුනා. ඊට පස්සේ රජුරෝ පැහැදිලා එක්කන් ගියා. එක්කන් ගිහිලා නන්දන කියන වනයේට නන්දන වනයේ තමයි මහමෙවනා වුණේ පස්සේ. ඊට පස්සේ රජුරෝ අත්හල ඇත්ත බඳපු ශාලාව ඔක්කොම සුද්ධ කරලා දුන්නා පිරිසට එන්න කියලා. ඊට පිරිසට කියා දුන්නා මේ විමානවත්තු ඒ කියන්නේ පින් කරලා දෙවියන් අතර උපදිච්ච කතා. പ്രേතවත්තු පව් කරලා පෙරේත වෙච්ච කතා. ඊරපස්සේ කියා දුන්නා සත්‍ය සංයුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ වටිනාකම ඊට පස්සේ කියන දුන්නා අනවතග්ග සංගීතේ කෙලවරක් නැති සතරේ ස්වභාවය. දැන් ජීවිතේට අහපු නැති දෙයක්. ඉන්දියාවෙන් වැඩි රජුරුවන්ගේ පුතා මහාන වෙච්ච. දැන් මේක විස්තර කරද්දී ලංකාවේ මිනිස්සු මේක අහලා තියෙන පුදුම ඇහිල්ලක්. නොකා නොබී වනහව මිනිස්සු. මේක පුදුම ඇහිල්ලක් මිනිස්සු අහලා. කොච්චර ඇහුවද කියන්නේ අන්තිමට අනුලාභිසව අනිත් රජුරුවන්ගේ අන්තපුරේ හිටපු අනිත් කාන්තාව ඔක්කොම තීරණය කළා අපි මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ. අපිත් අර ඇතා දැක්කා වගේ වනාන්තරයට ගිහපු කෙනා ඇතිනියන්ට රැවටෙන්නේ නැතුව ඇතා දැක්කා වගේ අපිත් මේක අවබෝධ කරනවා කියලා. ඊට පස්සේ රජුරන්ගේ ඇමතියා හරිට අනිත් පිරිස ඔක්කොම මේක අවබෝධ කරගන්න ඕනේ කියලා. එතකොට වීට අවුරුදු 230 ගණනකට කලින් බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා 230 ගාන 200 අවුරුදු 200 ගණනකට කලින් දේශනා කරපු ධර්මයේ ආයත් කියද්දි ආයත අවබෝධ කරනවා. ආයත් කියද්දි ආයත අවබෝධ කරනවා. එහෙනම් මේ බුද්ධ දේශනා එකවරක් අවබෝධ කරලා නිකම්ම නිකං ඉතිහාසගත වෙච්ච වාර්තා නොවේ. අදත් කියවුවොත් අදත් අවබෝධ කරන්න පුළුවන් මොලේ ඇති කෙනාට. ඒ මොකද හේතුව? අකාලිකයි. ඒ ධර්මය අකාලිකයි. ඊළඟට අදත් අවබෝධ කරගන්න තියෙන්නේ තමා තුළට පමුණුවාගෙන. ඒ ධර්ම ඕපනයි. අදත් අවබෝධ කරන්න තියෙන්නේ තම තම නැන පමණින්. ගෙන්ගෙන් වශයෙන්. පච්චත්තං විද්දබ්බ විඤ්ඤෝහි. බුද්ධිමත් අය විසින්. එතකොට අපිට පේනවා පින්වත්නි ඒ බුද්ධ දේශනා කියවද්දී අපට හරි පැහැදිලි ඉතාමත්ම පැහැදිලි මේ ඒ දේශනා රාග දේශ මොහ තියෙන කෙනෙකුට කියන්න බෑ